හොඳයි එහෙනම් අපි අද ධර්ම සාකච්ඡා මේ පමණකින් නිමවටපත් කරමු. අද දවසෙත් මම හිතන්නේ අපි ගොඩක් වටිනා ධර්ම කාරණා කතා බහ කළා. ඒ වගේම හැමදෙනා වගේ ප්‍රායෝගික දහම් ගැටලු මතු කළා. ඉතින් ඒ තුලින් බොහෝ දහම් කරුණු විවරණය කරගන්නට අද දවසෙත් අපට අවස්ථාව සැලසුණා. ඉතින් අද ධර්ම සාකච්ඡාවටත් සහසම්බන්ධ වුණු සියලු දෙනාට අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ලබන සතියේත් අපේ සබ්බාසව සූත්‍රේ පාදක කොටගෙන සාකච්ඡාව ආරම්භ කරනවා. ඒ තමන් දන්නා කියන අවශේෂ කල්යාණ මිත්‍රයන්ටත් සිහිපත් කරලා අපි මීට පෙරත් සිහිපත් කළා දැන් මේ Zoom සාකච්ඡාවට මීට පෙර සම්බන්ධ වෙන්න පුළුවන් උනේ 100ක් දෙනෙක් විතරයි එකවර දැන් ඒක 500ක් දක්වා වර්ධනය කරලා තියෙනවා. ඒ නිසා එකවර 500ක් දෙනෙකුට වුණත් සහභාගී වෙන්න පුළුවන්. ඒ නිසා Taman දන්න කියන තව කල්යාණ මිත්‍රයන් සම්බන්ධ කරගන්නට අවස්ථාව තියෙනවා. ඉතින් අද දවසෙත් සහභාගී වුණු සෑම සියලු දෙනාටම ධර්මඥානයේ දියුණු වීම පිණිස මේ කුසල් හේතු වේවා. තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් දකින්න මේ ධර්ම සාකච්ඡාමය කුසලය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි. සිව්පිලි සිඹියාවෝද අෂ්ට විමෝක්ෂයෝද සඩබ්බිඥාවෝද සාක්ෂාත් කළා වූ ආනන්ද මහරහතන් වහන්සේ ධර්මදර බහුශ්‍රතයන් දහස් ගණනින් බිහි කරන්නට කල්යාණ මිත්‍ර මාර්ගෝපදේශකයෝ වූසේක. ඒ ලෙසින්ම මහා බුද්ධ පුත්‍රයාණන් වහන්ස වීරයෙන් සංසාර දුක අතික්‍රමණය කරන්නට ප්‍රඥා ඇස පහළ කරනු වස් ඔබ වහන්සේ මහත් වූ උපේක්ෂාවෙන් සිදු කළා වූ ධර්ම දානයේහි සකල විද වූ අපමණ කුසල ඵල රාශිය ඔබ වහන්සේට ඉක්මන් භවයකදී සුඛ ප්‍රතිපදාවෙන් උතුම් ප්‍රාර්ථනීය බෝධිය සඵල සිද්ධි කර ගන්නටම හේතු උපනිශ්‍රය වේවායයි අප සාදුකාරදී ප්‍රාර්ථනා කරමු සාධු සාධු සාධු